ඉමාකෝ භික්කවේ නව සංඥා භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා අමතෝ ගදා අමත පරියෝසානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නව සංඥා සූත්‍රය අනුව පියවරෙන් පියවර ඉදිරියට යන අවස්ථාවක් මූල ධර්ම දැනුමත් ඒ වගේම අපි ඒක අපේ චින්තාමේ ඥාණයට මුසු කර ගැනීමත් වරින් වර භාවනාමේ වශයෙන් අත්දැකීමක් සිදු වෙන මහඟු අවස්ථාවක්. ඉතින් ඒ අනුව අපි මේ වෙනකොට ඒ සංඥා නමයක් පෙළගස්වන සරුවච්චන් වහන්සේ අසුභ සංඥා, මරණ සංඥා, ආහාරේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා ඒ වගේම අනිච්ච සංඥා කියන ඒවා අපි <clears throat> යම් යම් ප්‍රමාණයට අත්කාරලා තියෙනවා. ඉතින් අපි යනවා අනිච්ච දුක්ඛ සංඥා කියන එක තමයි අද දවසේ මාතෘකාව වශයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ත්‍රිලක්ෂණය කියන එකට අනුක්‍රමයෙන් පත් වෙලයි තියෙන්නේ. ඉතින් අනුක්‍රමයෙන්ගේ පත්වීම මූල ධර්මානුකූලව නම් මේ නව සංඥා ක්‍රමයට ගිහාට චින්තාමය ඥානයකට යනකොට එහෙම නැත්නම් මේ සුතමේ ඥානය කරබැදීමේ ආසාවනෝ භාවනා කරන කෙනෙක් බන්න බන්නකොට ඒක විස්තර කරනවා මේක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ ඒ යම් ප්‍රමාණයක ඥාන પરම්පරාවක් ගත කරාට පස්සේ වෙනතු මේ භාවනාමය ඥාන වැඩෙන්නේ නැතුව මූල ධර්ම කියවට ඒක නිකන් චින්තාමය ඥාන වලට යම් යම් පොර දැමීම කරනවා. ඒකෝට අපි හිතා ගන්නවා මට මේක වැටුණා, මට ඒක වැටුණා කියලා. නමුත් ඒ හිතා ගැනීම වලින් ඒ කෙනාට සංසාරේ ත්‍රිලක්ෂණ අවබෝධයක් හෝ විසුද්ධියක් හෝ ආර්ය භාවයට උසස් කර දැමීමක් වෙන්නේ ඒ අර චින්තාමේ නැත්තම් මඤ්ඤණා කොටස් තමයි යන්නේ. නැත්නම් මේ මඤ්ඤණාවක් නෙවෙයි එනතම මේ මෙතෙක් වෙලා එහෙම හිතාගෙන කැමැත්තෙන් බලා හිටපු කෙනාට ඒක ඇත්තටම සිද්ධ වෙනවද කියලා දැනගන්න එක විදියකට උදව්වක් දෙනවා මේ ඥාන પરම්පරාවත් අනුව ඒක සම්මුඛ වෙන මුලිච්ච වෙන හමු වෙන තැන ගැන කතා කරනකොට ඉතින් එතකොට මේ අට්ඨාරස විපස්සනා නැත්නම් විපස්සනා භාවනා කියලා විපස්සනා ඥාන කියලා කරගෙන යන වෙලාවේදී යම් කිසි කෙනෙකුට බලන බලන අරමුණේ ඒ අරමුණට සම්බන්ධ රූප කොටස මේකයි නාම කොටස මේකයි නැත්නම් අරමුණක් පවතින්නේ නම් කිරීමකින් තොරව නම් කරන්න බෑ යමක් නැතුව තියෙන මොනවද රූප වර්ගයක් ඒ තියෙන රූපෙට නම් කරනවා ඉතින් ඒකට නම් කරපු ගමන් කෙලෙසක් වෙනවා රූපය නම් කරපු ගමන්ම ඒක අයිති කර ගැනීමක් කෙලෙසක් බාටපත් වෙනවා ඒ කෙලෙසිය හට ගන්න බෑ අදාළ නාම කොටසක් නැතුව ඒ වගේම නාම කොටස තිබුණට රූප කොටසක් තිබුණට නාම කොටස ආරූඪ කරන්න නැතු එකට ඒතන කෙලේශයක් වඩටපත් වෙන්න විදියක් නැහැ. ඒක අදාළ වෙන විදියක් නැහැ. සංසාරගත වෙන විදියක් නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට තියෙනවා මේ සංසාරේ ගොඩ වෙන්න හෝ සංසාරය ඇතුල් වෙන්න හැම චිත්තක්ෂණයකම යවත් දකින, ආහන, ගන්ධ, රස, පහස විඳින, දැන් මේ රූප දකින, තත්දාහන, ගන්ධ බලන, රස බලන, පහස බලන හැම වෙලාවකම මේ දේවල් වලට නමක් දානවා කියන්නේ පටලවා ගන්න. අපි කෙලස ගන්නවා. හිත කරදර ගන්නවා. ඉතින් ගැනීම සඳහා නැති දෙයකට නම් දාන්න බෑ. ඒ නිසා නැති දේවල් වලින් කවදාකවත් හිත කරදර ගැනීමක් කෙලෙසයක් සංසාරයක් නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරලා කරලා කරලා ඒ ඇති දේ බලලා බලලා බලලා බලලා ඒ අනුව නැති දෙයට හිත යනවා කියන්නේ විශාල දියුණුවක්. මුලින්ම කියනවා මේ නැති බව නාස්තික දෙයක් එහෙම නැත්නම් මුස්පේන්තුවක් ඇති දෙයක් නැති වුණා වගේ කියලා කී අර විපස්සනාමේ දැක්මක් දෘෂ්ටියක් නැති කෙනෙකුට හිම වෙනවා. කෙසේනත් නාම රූප විස්තර කරන වෙලාවේදී කියන්නේ ලෝකයේ තියෙන දේවල් වලට නමක් දැම්ම කියන්නේ අදා ගාගත්තයි කියලා අපි කියන්නේ. අනාගත්තයි කියලා. මොනවා හරි දෙයකට නමක් දැම්ම නම් ගාගත්තා. මොකද ඒකේ එන්නේ නමක් දෙන්න නෙමෙයි. අපිට ඕන නම් ඒක නමක් දාන්න නැතුව එන එකකට යන්න අරින්න පුළුවන්. දාන්න නැත්නම් අපි ඒ ඒකට නමක් දාන්න. දාපු ගමන් ඉන්නේ ඒ කටයුත්ත දැන ගැනීමට නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. ඒ නිසා අපි ඇත්ත එක වහගෙන මොනවාක්වත් නොකර ඉබේ සිදුවෙන හැම දෙයක්ම මෙනෙහි කරනවා. ආස්වාසයෙන්කොට ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයෙන්කොට ප්‍රස්වාසය කියලා මෙනෙහි. ඒකට අපි දන්නවා දැන් කෙලෙස් උපදිනවා. උපදින්නේ හුස්මෙන් විතරයි කියලා. මේක හොඳට අහගන්න. හුස්මෙන් විතරයි. නන්නත්තර දේවල් වලින් කෙලෙස් ආවොත් අපිට පොත් බැීමක් කරන්න බෑ, ගලම් තියාගන්න බෑ, රත්තල් ගන්න කියන්න බෑ. ඉතින් හරි අමාරුයි. දන්න එක දෙයකින් විතරක් කෙලෙස් උපදවනවා කියන එක හරි අමාරුයි. මොකද නන්නත්තර වෙලා විචිත්තතාවය අනුව තමයි කාමරාගේ පහළ වෙන්නේ. ඒ වෙනුවට ඒකාග්‍ර වෙනවා එක දෙයයි. හුස්ම ඒකෙත් තියෙනවා පළු දෙකක් ආස්වාස් ප්‍රස්වාස් ආස්වාස් ප්‍රස්වාස් ආස්වාස් ප්‍රස්වාස් ඇතුළේනවා පිට වෙනවා ගන්නවා හෙලනවා ඒකෙම තියෙනවනේ කෙලෙසක් තමයි කෙලෙසයක් තමයි හැබැයි දන්න දෙයකින් කෙලෙස් වෙන්නේ දන්න එක හොඳයි නොදන්න එකට කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා ඇවිදිනකොට වම දකුණ වම දකුණ වම දකුණ එතකොට කෙලෙස් උපදින්නේ ඒකෙන් විතරයි එතකොට අපි දන්නවා මෙච්චරක් කෙලස් කියලා. නැතුව එදිනදා ගෙවල් දොරවල් ඉන්නකොට සීමාන්තිකව අපි දේවල් මෙනෙහි කරන යනකොට අපිට අපේ වැරද්ද ප්‍රමාණ කරන්න බෑ. කෙලස් ප්‍රමාණ කරන්න බෑ. ටොං ගානෙන් කියන්න බෑ. ඉතින් ඒකට මෙනෙහි කිරීම අවශ්‍යයි. දන්නවා ඒකට මේ මෙනෙහි කරන එකේ හිත තිබ්බද නැද්ද? තිබ්බනම් මේකෙන් තමයි කෙලස් ආවේ කියලා දන්න. ඒ කෙලස් ප්‍රමාණය ඉතාම පොඩ්ඩයි. එතකොට එහෙම නොතිබුණා නම් හිත නන්නත්තර වෙලා උපදින්න පුළුවන් කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා ආනාපාන හිත තියෙනක හොඳයි. එහෙනම් අමේ ලකුණ හිත තියෙනක හොඳයි. නාන වේලාවේදී නාන බව දැනගන්න එක හොඳයි. ඒ හොඳ දෙයට තමයි කුසලතා කියලා කියන්නේ. පින, දක්ෂතා. ඉතින් මේ දක්ෂතාවය තමයි අපි පුරුදු කරන්නේ. එහෙම කරගෙන යනකොට තේරෙනවා ගාක් කාලයක් කරන හැට මේ ආශාසිය මතුවෙන්නේ අහසින් නෙවෙයි වම දකුණ මතුවෙන්නේ අහසින් නෙවෙයි ආස්වාසිය මතුවෙන්නේ නොදන්න තැනකින් ඊට පස්සේ ආස්වාසිය මතුවෙලා ඉවර වෙනකම් බැලුවොත් පේනවා ඒ කියන්නේ නොදන්න තැනකට මැද කොටස තමයි ආස්වාද ප්‍රසවාස කියලා නම් කරන්න පුළුවන් මේ නිසා මෙනෙහි කිරීමේ කටයුත්ත අසරණ වෙනවා මෙනෙහි කිරීමේ කටයුත්ත අගමුල නැති වෙනවා ආස්වාසිය මුල බලනකොට මුල මෙනෙහි කරන්න බෑ මොකද මුල ඒකේ ලකුණු නැහැ ඊට පස්සේ ඒක මොනාස්පුඩු පුරවාගෙන යන වෙලාවේ පිටකොන්ද හරිය තමයි මේක ආස්වාදය කියලා බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක නැති වෙලා ප්‍රස්වාසයට ආවට පස්සේ මුලදී ප්‍රස්වාස ලකුණු නැහැ. ආස්වාසිය ප්‍රස්වාස ආස්වාස ලකුණු නැහැ. ආන්නේ ටික බලබලින් දෙන ප්‍රස්වාසයේදී ජීර්ණාස්පුඩු පුරවාගෙන ප්‍රසිද්ධිය යනවා. මුඟ දෙනකොට ඒක තමයි පේන්නේ නැහැ කියලා කියන්නේ. මට හුස්ම ගන්නවා පේන්නේ නැහැ කියලා කියනවා අඩු ගන්නකට මැදවත් පේන්නේ. ඒ නිසා තමයි මේ මහසී ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම ක්‍රමයේ ගත්තේ හුස්ම ගන්නකොට ඇඳුම් වලට තෙරපීමක් ඇති කරනවා බඩ පිම්බෙනවා. හෙලනකොට ඇඳුම් වල ඇකිලීමක් සිදු වෙනවා බඩ ඇකිලෙන. අරකම තමයි. හැබැයි ඒ වායු පොට්ටබ්බ ධාතුවෙන් තමයි ඒක නෑ කියන්න බෑ. ඒක නෑ කියනවනේ කියනවා වම් අත අතේ බඩේ තියාගන්න හුස්ම අරගන්න ගන්නකොට ඇස් දෙක වහන්න බලන්න මේක පේන්නේ නැතුනට දැනෙන මට්ටමක් තියෙනවනේ. ඒ නිසා බටහිරට ගියා බුද්ධ ආගම. මොකටද ඒ? මේ පිම්බීම හැකිලිම කම නිසා සහ මෙනෙහි කිරීම කම නිසා. එතකොට මෙනෙහි කරන දේෙන් අපි දන්නවා මෙන්න මේකේ හිත තියෙන්නේ. ඒකෙන් පිට යන්නේ හිත කෙලස් එනවා. එන ටික මෙන්න මෙච්චරයි කියලා හරියට කඩේ වෙන ගනුදෙනු ඔක්කොම ලියලා තියෙනවා. හොරකමක් වෙන්න බෑ. පොත් බැීමක් වෙන්න ඕන. දැන් ඔය සුපර් මාකට් එකක් ගත්තාම අඳුරන මිනිස්සෙක් හදිසියේ සල්ලි දාපු කෙනෙක් අයිතිකාරයේ පලාතක නැහැ. එදා වැඩට ගත්ත මිනිස්සෙක් ඉන්නේ. එයා කරන හැමදේම අර ටැග් එක තියලා ඒක මිත්‍රයට අල්ලලා බලලා තමයි ගණිතුන සිද්ධ කරන්නේ. ආය හොරකමක් කරන්න බෑ. හැම එකම ප්‍රයිස් ටැග් එකක් තියෙනවා. ඒක මිත්‍රයට අල්ලපු ගමන් ගාන කියනවා හවල් බඩුව මෙච්චරයි ගාන. එයාට මිල හිට්ටු කරන්න අයිතියකුත් නැහැ. ගන්න කෙනාට හිට්ටු කරන්න අයිතියකුත් නැහැ. පෙට්ටි කඩ වලට ගියා වගේ සුපර් මාකට් එකේ කරන්න බෑ. කොච්චර මේ වැඩේ සංකීර්ණ වුණා සමහර සුපර් මාකට් එකේ බඩු ලාභයි. හොරගම් කරන්න බෑ කියලා. අපිත් මේ මෙතෙක් සංසාරේ අපි කරලා තියෙන හොරකමක් මොනවා ගියාද දන්නේ ආවද දන්නේ පිටිපස්සේ දොරෙන් තමයි ගන්තුනේ නැතිනම් දැන් ඉස්සරහ දොරෙන් සිද්ධ වෙන්නේ නාම රූප පරිච්ඡේ ඥාණයට පස්සේ තේනවා මේ හැම දෙයක්ම මතුවෙන්නේ නොතින නොතිබෙන තැනකින් එහෙම නැත්නම් අද්‍රව්‍යයෙන් තමයි මේ ද්‍රව්‍යම ලැබෙන්නේ මේ ලැබිච්ච ද්‍රව්‍ය අවසානයේ අද්‍රව්‍යයක් බවට පත් වෙනවා ඒතර ද්‍රව්‍යයක් වුණාට පස්සේ ඒකට නමක් තියෙනවා. ඒකට අනිත් එකට වැඩිය අනන්‍යතාවයක් තියෙනවා. අද්‍රව්‍යයක් වුණාට පස්සේ අනන්‍යතාවයක් නැහැ. අද්‍රව්‍යයක් වුණාට පස්සේ කෙලෙස් නැහැ. කෙලෙස් හට ගන්නවා නම් හිත කෙලසෙනවා නම් කෙලසෙන්නේ ද්‍රව්‍ය මට්ටමේ විතරයි. ඉතින් ඒ ඥාන දෙකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන සහ පච්චේ පරිග්‍රහ ඥාන කියලා. ප්‍රත්‍යත් සමගව තේරෙන ප්‍රත්‍ය මොකද්ද? හැමදේම පටන් ගන්න හිස්තනකින්. කියෙන්තියක් පටන් ගන්න හිස්තනකින්. ආසාව පටන් ගන්න හිස්තනකින්. බඩගින්න පටන් ගන්න හිස් තැනකින්. ආශ්වාසය පටන් ගන්න හිස් තැනකින්. ප්‍රශ්වාසය පටන් ගන්න හිස් තැනකින්. බලාගොළු පටන් ගන්න හිස් තැනකින්. උලඟ පටන් ගන්න හිස් තැනකින්. හැමදේම පටන් ගන්න හිස් තැනකින්. අන්නේ එතෙන්ට හුලඟ දැක්කට පස්සේ ආශ්වාස දැක්කට පස්සේ ප්‍රශ්වාස දැක්කට පස්සේ බලලා මුලට ගෙනියනවා කියන එක බුද්ධ ඥානයේ තියෙන සුවිශේෂ ඥානයක්. මේක තමයි පටිච්ච සම්පාදේ කියලා කියන්නේ. හැම දෙයක්ම හටගන්නේ හිස්තැනකින්. හිස්තැන කෙලෙස් නෑ. හටගත්තට පස්සේ කෙලෙස්. හටගත්තට පස්සේ නමක් තියෙනවා. අරගත් පස්සේ දැකපු කෙනෙක් ඉන්නවා. මගේ කියා ගන්නවා. මම කියා ගන්නවා. ඔන්න කෙලෙස්. ඉතින් මේ දෙක හරියට දැක්කා නම් ඒ කියන්නේ දවස් දෙක තුනක් එක දිගට හොඳට මෙනෙහි කරමින් භාවනා කරා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ දේවල් තිබුණට හැම දෙයකම හට ගැනීමක් පැවැත්මක් සා නැතිවීමක් තියෙනවා පැවතින වෙනස් වෙන ධර්මයේ තුල කෙලෙස් තියෙනවා මම ඉන්නවා නම් වරන් තියෙනවා හට ගැනීම මම නෑ ගෙවෙන තැන මම නෑ කෙලස් නෑ ඒ නිසා මේ අවස්ථා තුනෙන් මැද විතරයි කෙලස් තියෙන්නේ ඒක විතරයි අපි ඉඳලා තියෙන්නේ දැන් මුල මැදාග තුන දැක්කා නම් තුනෙන් දෙකක කෙලස් නෑ සහජාසයෙන්ම කෙලස් නෑ අන්න ඒකට හිත යනවා එතකොට පේනවා මෙවුවා මේ යන්තම් පේන එකට නමක් දාගෙන මේ මගේ ගෑණි කියාගෙන මේ මගේ මිනිහා කියාගෙන මේ මගේ වස්තුව කියාගෙන මේ මගේ දරුවා කියාගෙන කොහොම කෙරුවත් ඕක කෙල වෙලා යනවා මොන જાතියෙන් බඳුන් කර දාගෙන හිටියත් එහෙම නැත්නම් වශීගුරුකම් කරන හිටියත් බන්ධන කෙරුවත් යනවා මේ කරන මමත් යනවා ආන්නේ පදාසයේ දකින්නකට කියනවා සම්මස්න ඥාන හැමදේම මේ පෙනුම තිබුණට එන්නේ 30 තැනකින් යන්නේ 30 තැනකට ආන්නේ ඒක දැක්කම කිසි දෙයක් එක්ක වැඩිපුර ප්‍රේමයක් හටගන්නේ එනකොටම දැනගන්නවා ওই දුකක් එක්කයි ගනුදෙනුව කතාදී විවාහය ඒ දුක කසාද වැඳගත්තොත් දුකම තමයි ඉල්ලගෙන ගන්නෙ. ඒ ඒ දේ මාව බඳින්නේ නැහැ. මම ඒ දේ බඳින්නේ. බැඳෙන්නේ. ආන්න ඒක දැනෙනකට කියනවා සම්මස්සර ඥාන කියලා. ඉතින් යාට තේරෙනවා. මේවා ඉතින් ඇහියක් තියෙනවා දන්නවා. හැබැයි අර භාවනා කරලා දිගටම අරමුණ මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට තේරෙනවා මේවත් එක්ක මේ ප්‍රේමය කියලා කියන්නේම ප්‍රේමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඉතින් ඒක තේරෙනකොට යා පුදුමාකාර පිළිකුලකට දේවල් වල තියෙන බැඳීමයි කෙරෙහි තියෙන මාරාන්තික භාවයට අපාගත ස්වභාවයට මේ දඬුවම් ලැබෙන ස්වභාවයේ ලාවට තේරෙන පටන් ගන්නවා. හුඟ දෙනෙක් භාවනා නැත කරලා ආපහු යනවා මම මුස්පේන්තු මේ භාවනාව කණ්ඩත් එපා වෙනවා බුදියන්නත් එපා වෙනවා යෝගාවචන කටියත් එපා වෙනවා කැස්සත් එපා වෙනවා වැස්සත් එපා වෙනවා මැස්සත් එපා වෙනවා කියලා ওই කමඨාන් වාටෝ දිගටම ලියන්නේ එයාට හොඳට මේ තේරිගෙන එනවා සම්මර්ෂණය. නැත්නම් සම්මර්ෂණය සිදු වෙනවා එයා ආස සංසාරෙට නිවනට කැමති නැහැ. එයා කැමති නැහැ වෙනස් වෙනවා දකින්න. එයාට ඕන මේ දුක ස්ථාවරව කරන මගේම අම්මා මගේම තාත්තා මගේම ගෑණි මගේම මිනිහා මගේම ස්ථාවර දේපොළ මගේ දැනුම කියාගෙන බදා ගන්න හදනවා. ඒ ලෝකෙට තමයි බුදුචාන් වහන්සේ කල්පනා කරේ බණ කියලා වැඩක් වෙන එකක් නැහැ කියලා. හැබැයි යම් කිසි කෙනෙක් මේක තමයි භාවනා ජීවනය මේක තමයි ස්වභාවය මට දැන් එපා වෙනවා මට කොයි දෙයකවත් අඩුවන භාවනාවක් එපා වෙනවා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා ඒ කෙනා සමහරලාට ගුරුවරයෙක් තතයි කර්ම කමටහන තතයි භාවනා මධ්‍යස්ථාන තතයි ඇහුවොත් කියන්නේ මොකද මේට වැඩි හොඳ ගුරුවරයෙක් හොයාගන්නයි මම මේ ගුරුවරයාට ඇවිල්ලා මේ කමටහනට හොඳ කමටහනක් ගන්න යතාරින්නේ මේ භාවනා මධ්‍යස්ථාන තව තැනකට යන්න යතාරින්නේ කිව්වම වෙන්නේ මොකද්ද අර කරගෙන ගිය වැඩේ බාධා වෙනවා ගුරුවරු මාරු කරන්න පුළුවන් ඕන තරම්. කමටහම් මාරු කරන්න පුළුවන් ඕන තරම්. භාවනා මධ්‍යස්ථාන වලට කරන්න ඕන තරම්. දැන් තියෙනවනේ භාවනා මධ්‍යස්ථාන හැම එකෙම වෙන්නේ මොකක්ද අර කරගෙන ගිය වැඩේ කැරියොත්. නමුත් කාලා කාලා දවසක තේරෙනවන්නේ මේ වහින් ගහන බත්තෙන් අතට පයින් කුරලා තෙවිලා නැහිනවයි කියලා. ඒක තේරිච්ච දවසේ අර සම්මස්සන ඥාන තියෙද්දිම කම්මැලිකම තියෙද්දිම පහළු ගතිය තියෙද්දිම මුස්පේන්තුව තියෙද්දිම එපා ගතිය තියෙද්දි කමක් නැහැ කියලා කාගෙන යනවා ඉස්සරහට. ඒ යන්නේ ගැම්මට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ යන නැම්මට තමයි කියන්නේ භාවනා ධ්‍යා නිසි බැල්මක් කියනවා කියලා. නිසි සූදානමක් තියනවා කියලා. ගියාට පස්සේ ආර තේරෙන පටන් ගන්නවා දැන් වස්තු පේන්නේ හැමදේම එනවා යනවා. ආනාපානෙ ගත්තත් එනවා යනවා. සද්දයක් ආවත් එනවා යනවා. වේදනාවක් ආවත් එනවා යනවා. හිතවිල්ලක් ආවත් එනවා යනවා. සක්මන කිව්වත් වම යනවා, දකුණ යනවා. එනවා යනවා තමයි. ඒක හරියට ටීවී එක දර්ශන පේන්නේ බින්දු පේනවා වගේ. තිත් පේනවා කොච්චර දෝ තිත් එනවා යනවා. ආන්නේක පේන වෙලාවේදී අර තිබුණු කම්මැලිකම වක්කාරයක් වඩටපත් වෙනවා. ආශාත්මක ලෙඩක් වඩටපත් වෙනවා. මොකක් කියලා දන්නේ මම දකින දකින්දී හුණියම් වෙනවා. අප්‍රසන්න වෙනවා. එපා වෙනවා. මොකක් හරි හුණියමක් වගේ කියලා තමයි පේන්නේ. ඉතින් ඒ කියන්නේ අර ත්‍රිලක්ෂණය පේන්න පෙරහැර එන්න වෙඩිසුන පත්තු කරනකොටම සමහර බයලා ගෙදර යනවා. එහෙම නැත්නම් පරිසරයේ වේදිකාව සකස් කරනකොටම බය වෙනවා. හොඳට කමටහන් සුද්ධ වෙලා බන අහලා ඕක තමයි මැරෙන්න ඉස්සලා දකින්න ඕන දේ කියලා සමහරු බොහොම කලාතුරකින් කෙනෙක් ඉස්සරහට යනවා. එයාට පේනවා මේ නම් කරන්න ඉස්සලා දේවල් ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. මේක සුභ අසුභ කියන්න වෙලාවක් නැහැ. හොඳ නරක කියන්න වෙලාවක් නැහැ. රුචි අරුචි කියන වෙලාවක් නැහැ. හරි වැරදි කියන වෙලාවක් නැහැ. දිගපල්ල කියන වෙලාවක් නැහැ. මේ දේ එනවා එනකොට නම් කරන පමාවට යනවා කියලා. ඒකට මට හිතෙච්ච නිදර්ශනයක් තමයි ඔය ලංකාවේ මේ මතත්වාදී යුද්ධේ හොඳටම තියෙන වෙලාවේ ලංකාවේ පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ගත්තා ওই මිග් ජෙට් කියන එකට මිග් යන්ත්‍ර කියලා කියන්නේ ඒක ගමන් කරන වේගය සාමාන්‍යයෙන් සද්ද වේගයටත් වැඩිය වැඩි. ඉතින් ඒක ගන්න පාර්ලිමේන්තුවේ ඒක එකක් ගන්න මෙච්චර කෝටි ගාණක්. ඉතින් පාර්ලිමේන්තුවේ ගන්න හදනකොට විරුද්ධ පක්ෂයෙන් කිව්වා මිග්ජෙට් වගේ දෙයක් ලංකාව වගේ පුංචි රටකට ඕනේ නැහැ. මිග්ජෙට් එක හදපු මිනිස්සයාගේ රුසියන් නම හරි දිගයි. ඒ නම කියන ප්‍රමාණයට ඉස්සෙල්ලා යට ලංකාව හරහා පියාඹලා යන්න පුළුවන් කියලා. ඒ කීද කියාපු මිනිසයාගේ නම කියන්න ඉස්සෙල්ලා මිග් ජෙට් එක යනවා ලංකාව හරහා ඒ තරම් ඒ නිසා ඒව වුණේ විශාල මහද්වීප වලට කියලා. දැන් කට කතාවට කිව්වේ නමුත් ගත්තා. මිග් ජෙට් ගත්ත ලංකාවට. රුසියන් කාර්යාලය තමයි අපිට පුරුදු කෙරුවේ. තරම් වේගෙන් මේව යනවා. ඒක වේගෙ කිව්වහම අපි ආසෙන්තරක් එනවා බලලා තුවක්කු වෙල්ල කරනකොට ඒක ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. ඒ තරම් වේගෙන් ගමන් කරනවා. ඊටත් හපන් මේ නාම රූප දෙක. ඉව්වට තමයි අපි මෝඩකම තියෙන තාකල් නම් වණන් දාන්නේ. මේක පිරිමේ මේක ගෑනු මේක ආස්වාසි මේක ප්‍රස්වාසි මේක වම මේක දම. හොඳට භාවනාවට පස්සේ නම දාන්න ඉස්සරලා නම කියන්නේ ඉස්සරලා මේක යනවා යනවා යනවා යනවා යනවා විතරයි. ඉතින් එතකොට අර වක්කාර ගති, වමන ගති, බඩදරොම්මලට එන දොළුදුක වගේ මහා සංසාරය පිළිබඳව මා මොකද්ද හැඟීමක් එනවා. ඒ වෙලාවට gedara doraka නොහිටින එක හොඳයි කියලා තියෙනවා. භාවනා මධ්‍යස්ථාන කරලා හිටියානම් ඒ වගේ ඉන්නවනේ තව තව කට්ටිය. gedara දොරකේක මහා අවමංගල්‍ය ලක්ෂණයක්. එයා ගැලපෙන්නේ නැහැ gedara සමාජිකයෙක් වශයෙන්. මොකද මහා හුනියමක් මිනිසයා. අදට ඊශ්වරයාගේ තුන්වෙනි ඇහ වගේ. එයා දකින දකින දේ විනාශ වෙලා යනවා. එයාට ගිහිලා කිව්වොත් මෙහෙම බබෙක් ඉපදුනා අපි යනවා උපන්දින සාදයකට කියලා මිනිහට hina යනවා. අපි මඟුල් ගෙදරකට යනවා කෙල්ලට හොඳ කොල්ලෙක් හම්බෙලා කියලා. ඉතින් දන්නවා ඉතින් මේ කටිඹුලේ පැටරුණා වගේ තමයි කියන්නේ. ඒ නිසා මොන දෙයක් ලැබුණා කියලා පණිවිඩය ආවත් සිද්ධාර්ථ කුමාරයට කිව්වහම පුතෙක් උපන්නා කියලා රාහු ජාතම් බඩගන් දාතා. ආලා තියෙනවනේ. එදා දනකොට ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් දැක්කා. මේ නිමිති පහල වුණා මේ පුතා ඉපොප්පන්නා. යශෝදරා වෙනමිනියෙක් එක්ක බුදියනිල්ල දරුවෙක් හම්බුණා නෙවෙයිනේ. රාහු ජාතම් බන්දනං ජාතම්. ඒ පණිවිඩකාරයට හම්බුනේ රාහුල කියන නම. ගිහිල්ලා කිව්වා රාහුල කියලා නම තියන්න තිබ්බයි කියලා. මේ මේචි කළත් පණිවිඩ ගෙනියන ඔක්කොම ඔය වගේ. ඒක මම හැමදාම 10ක් 15ක් ස්ටඩි කරනවා. මේ හරියට අකුරෙන් අකුර නම ලියලා දීලා මේක අහවලාට දීපන් කිව්වොත් වෙන කෙනෙකුට දෙනවා. එහෙනම් එක අකුරක් පරද්දලා වෙන කුණු හර්පයක් කියනවා. ඊට පස්සේ අරයා වටෙන් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මෙන්න මෙහෙම දෙයක් වුණා මේ ඔබ වහන්සේ මේ අදාල් මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මං කියනවා මට දැන් බේරන්න බෑ. කවුරු මේක දුන්නද දන්නේ මගේ පණිවිඩ වෙන එකක්. මං එක්කෝ එමන්සේ හිර කරලා තියාගෙන ඉන්න ඕනේ අර පණිවිඩ කාර්යය එනකම්. කවදාවත් ගලපන්න බෑ. ඒක මීතිගල නෙවෙයි. මම රස්සාව කරන කාලෙත් කවදාකවත් මම පණිවිඩයක් කියන්නේ නැහැ කාටවත් ලිඛිතව දෙනවා. ඊට පස්සේ කියනවා මේකේ කොපියක් ඔයා තියාගෙන දෙන්න දුන්න බාට අසනක් ගන්නයි කියලා. රාහුල කි රාහු කිව්ව රාහුල කියලා එන්නේ. ඒවෙන් තමයි ලෝකේ හැම යුද්ධයක්ම ඇති වෙලා තියෙන්නේ. අද තියෙන ලෝක යුද්ධ සියල්ලම භාෂාවේ දෝෂයක් නිසා. ඉංග්‍රීසි ඉංග්‍රීසි ඇමරිකන් ඉංග්‍රීසි දෙක ලිව්වහම කුණු හරපලිය වෙන්නේ. හැම ප්‍රේම සම්බන්ධයක් ඇතිලා තියෙන ඕන වර්ධවට ගැනීමක් නිසා. හැම දික්කසාදයක් වෙලා තියෙන ඕක නිසා. ලෝකේ ඇති වෙලා තියෙන හුඟාක පුදුම නිෂ්පාදන ඇති වෙලා තියෙන්නේ පටලවා ගැනීම නිසා. ඒක හගිස්සලා බලනකොට වෙන මොනවද මේ මිනිස්සයා කියලා තියෙන්නේ මේ මිනිස්සයා අරුවට තෑග්ගකුත් දීලා ඉවරයි අහවල දේ හොයාගත්තා කියලා. මේක පිස්සු ඩබල් ලෝකයක්. ඊට පස්සේ අර බොරුව වහන්න බොරු 1000ක් කියනවා. බොරු වහන බොරු 1000ක් කියනවා. මිට මේක තේරෙන්න පටන් ගන්නවා මේ උදයබ්බය කියනකොට උදේවය කියනකොට මේ එන යන දෙයකට ස්ථාවර කරලා පිටුසිතුවන් ඇඳගෙන ලේබල් ගහගෙන තමයි අපි මේ ඥාන පිරිමි කියලා හිතානේ ඉන්නේ. මේකක්වත් කවුරක්වත් ස්ථාවර කරලා නැහැ. ඒ නිසා මමයා කියන බොරුවට ඉන්න පුළුවන්. දැන් මේ එන ඔක්කොම ආස්වාද ප්‍රසආසයේ පවා ඇතුලේ යන දෙයක් කියනකොට මමයාත් ඉන්නවා. හැබැයි ඉතින් නැති වෙන එකක් ඒක. ඒක ඉතින් ඔච්චරම බරපතල අකුසලයකුත් නෙවෙයි. මේ දැන් ඇති වුණාට ප්‍රශ්නයක් නෑ. තව පොඩ්ඩකින් නැති වෙනවා. නැති වුණා කියලා කනගාටුකුත් නෑ. ඉතින් එතෙන්ද යනකොට අපි ඉගෙන ගත්ත දේවල් අපේ නිත්‍ය වස්තු අනම්මන මොනම දෙයක්වත් නැක බිඳුවට බහින්. ඒ චුල ශුන්්‍යත සූත්‍රයේ ඔතෙන්ද එනකම් පැවිදි වෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. ඔතෙන්ද එනකම්ම කියන්නේ නැහැ පැවිදි වෙන්න කියලා. ඒක ටික කරගන්න පුළුවන් ඊව ඉඳගෙන. හැබැයි ඒ මට්ටම ආවට පස්සේ කියනවා අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව. මොකද මේ කැලේක ඉන්නකොට මේ අදහස පවත්තන්න ලේසි, ගෙවල් දොරවල් කියලා කියන්නේ නිත්‍ය සංඥාවම තමයි. හරියට නැකත් බලලා මොනවාද මේ වාස්තු විද්‍යාවට අනුව නිදන් වස්තු තැම්පත් කරලා ගයක් හදාගන්න. ඒ අපි මම පුංචි කාලේ අද අපේ අක්කලා ඇයිලාගේ දානේ ඉතින් ඒක මතක් වෙනවා මට ඔය ගේ හදන කාලේ මට මතකයි 63 1963 ඩීසන්ට් විදියට අපච්චි ගයක් හැදුවා මාස ගණන් අවුරුදු ගණන් හම්බ කරලා හම්බ කරලා ඉවරලා අපි හරි සන්තෝෂයි ගෙදෙට කවුරු අණ ගන්න මොකද ඒ පළාතේ තිබුණ පිළිවෙලට හදපු ගයක් ඉතින් අන්තිමට 77 වෙනකොට අපච්චිගේ මිනිය ඒ ඉතර සාලේ තියලා තිබ්බා. ඊට ඉස්සර අප්ලෝක පැත්තේ සාලේ මිනිය තිබ්බා. එතකොට දකුණු පැත්තට බටේර පැත්තට ඉස තියලා දැන් මෙහෙම ඉන්නවා. මේ හදාගත්ත ගේ තමයි දැන් මේ මරණ මරණංගල්‍ය ශාලාවක් බාට පත් වෙලා. ලොකෝ පැත්තේ වන්නේ ඉච්චරම වැදුන්නේ නැහැ මගේ ඔළුවට. අපච්චි මේක දැක්කට පස්සේ මම දැක්ක මුන්ද මේ හදාගත්තේ ගේ මැරෙන්න තමයි දෙන හදාගත්තේ. අම්මා වැරෙන්න ඉස්සලා මම පැවිදුණා. වැදලා පණිවිඩයක් කියලා මම යනකොට ඒ විදිහටම එතනම අම්මගේ මිනිහක් තියලා තියෙනවා. දැන් මම දැනගත්තා උඹත් ගෙදර හිටියනම් උඹත් ඔතනම තමයි තැම්පත් කරන්නේ. අපි මොකද්ද මේ හදාගන්නේ? Tamangebe දෙන. Tamanma මැරෙන තැන. ඒක හරි ලොකු නම්බුවක් නේ කාණු පල්ලක මැරෙනවට වැඩිය. ගංගක වැටලා මැරෙනවට වැඩිය ගෙදර මිදලා මැරෙන එක. ඕකට තමයි ගෙවල් හදනවා කියන්නේ. මොකද කියන්නේ ගියා අච්චිට ගෙවල් හදනවා කියන්නේ. ඒකයි බුදුජානක කියන්නේ අනේක ಜಾති සංඛාරං සන්දහා විස්සං අනිබ්බිසංඝහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මේ අනේක ಜಾති සංසාරේ මම මේ ගේ හදන වඩුව හොයාගෙන ගියා අසාර්ථකයි. මම යනකොට ගේ හැදලා ඉවරයි. බබා හම්බෙනකොට උට මාස 9ක් ගත වෙලා ඉවරයි. අපිට කේන්ති එනකොට ඒ කේන්තියක් බාටපත් වෙලා ඉවරයි. ආශ්වාසය කියලා දැනගන්නකොට ආශ්වාසයක් බාටපත් වෙලා ඉවරයි. ප්‍රස්වාසයක් කියලා දැනගන්නකොට ප්‍රස්වාසය වෙලා ඉවරයි. හැබැයි පච්චේ පරිග්‍රහ ඥානෙ දන්නවනම් ආස්වාසය වෙන්නේ ඉස්සල යටි ඉතිහාස කතාවක් තියෙනවා. එයාට චරණයක් තියෙනවා. එයාට රචනයක් තියෙනකට නමක් නැහැ. ප්‍රස්වාසය වෙන්නේ ඉස්සල එයාට චරණයක් රචනයක් තියෙනවා නමක් නැහැ. රාගයක් වෙන්නේ ඉස්සල එයාට කතාවක් තියෙනවා ඉතිහාසයක්. ඒකට නමක් දාන්න බෑ. නමක් දාන්න බැරි තාක්කල් කෙලෙස් නැහැ. ඉතින් මේ විදිහට ඇතිවීම නැතිවීම දිහා බලන ඉන්නකොට ඒ ඇති වෙන බය ඒ ඇතිවෙන චකිතේ නිසා මේ භාවනාවට කට්ටිය පෙළඹෙන්නේ නැති එක විපස්සනාත් වැඩේ නැති කිසිසේත්ම තේරුම් ගන්න අමාරුවක් නෑ. නමුත් සමහර අය සමහර අය මේකත් දැකලා ඒ වමන වක්කාර තියේදී සයිකියාට්‍රික් සිටුේෂන් එකක් තියේදී එහෙම නැත්නම් Taman පිළිබඳව පුස් භාවයක් තේරෙද්දී ඒකම දිගේ ඉදිරියට යනවා. ඒකෙදි මහා පෞරුෂත්වයකින් යන්න ඕනේ. ඒ කියන්නේ සාර මේ සිද්ධාර්ථ කුමාරයා එදා ගිහිගේ අතහරින බව දන්නවා. මුදටම ලෑස්තිලා ඉන්නකොට තමයි පණිවිඩය ආවේ දරුවා උපන්නයි කියලා. ඉතින් ඊට පස්සේ රෑ එලිපත්ත ගාවට යනවා. එතකොට යසෝදරාව උපන් දරුවා තියාගෙන බුදි. නිකමට හරි ගිහිල්ලා යසෝදරාව නේ දරුවා කිස් කරන්න ගියා නම් මොකද වෙන්නේ කියලා හිතන්නකො. එතකොට යසෝදරාවට ඇහැරුණා නම් ගමන ඉවරයිනේ. එලිපැත්ත පාගලා ආපහු ගන්නවනේ කකුල. ඒ මොකටද කියන්නේ? මගේ දරුවා විතරක් නෙවෙයි ලෝකේ ඉන්න සියලු දරුවන් වෙනුවෙන් මම නිවන් දකින්න වෙනවා. පුළුවන් වේද අද කාලේ තාත්තා කෙනෙකුට ගෑනට හම්බෙච්ච පළවෙනි දරුවා හම්බෙච්ච වෙලාවේ ටීකේ අතහරිනවා කියලා කියන්නේ මේ ගෑනු එක්කෙනෙක්වත් කැමති වෙන්නේ මිනිහා හැම යනවට. ඒක මේ මේ උදාාර මානව සම්පත්තිය වෙනුවෙන් කරන සේවයක් විදිහට දකින්නේ නැහනේ. කරදරිලක් විදිහට දකින්නේ වගේ තමයි අර උද්‍යප්පේ ඥානෙ පහළ වෙනකොට මගේ අභිවෘද්ධිය කවුද බලන්නේ දැන්? අම්මා බලන්නද තාත්තා බලන්නද මටම හිතෙනවා මේකේ තියෙන වස්ස බොරුවක් කියලා. ඒත් මම හුද්දටම කතා කරලා කියනවා ඔය කිව්වට අතාරින්න එපා. දැන් උඹට ඉඳන්ට වැඩි හොඳ ඥානයක් පහළ වෙලා තියෙන්නේ. උඹට දැන් සෑහෙන ගානට උපස්සනා කියලා දෙන්න පුළුවන්. දැන් භාවනා පැත්තක තියලා විපස්සනාව කියන්නේ පටන් ගනින්කෝ. හරියනවා. මටත් එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. මටත් එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. එතින් ගියාට පස්සේ ඒක හරියට ඒක ඥානයක් ඒක වටින දෙයක් කියලා තේරුණාට පස්සේ ඕනම දෙනකොට ඕන පැත්තකට හරවලා කියලාමක් කියන්න පුළුවන්. හැබැයි අපලයි. Tamange නිවනට අපලයි. ඒ මොකද එයාගේ අර යම් ප්‍රමාණයකට ආත්මයක් නැහැ කියන එක ආස්වාසයක් නැහැ කියන එක ප්‍රසවාසයක් නැහැ කියන නම් කරන තාක්කල් එතන කෙලෙසියක් තියෙනවා නාමකරණයෙන් තොරවත් ආනපනේ බලන්න පුළුවන් බලන්න ඉන්නකොට වෙන්නේ කොට වෙන්නේ ආනපනේ ගෙවෙන එක ආස්වාද ප්‍රසවාස දෙකම ගෙවෙනා නෙවෙයි ආස්වාදේ ගෙවෙනවා පේන ප්‍රසවාසෙත් ගෙවෙනවා පේන ඊට පහුවෙන්ද ඉඳ ගන්නකොට අච්චර වෙලා යන්න ඉස්සෙල්ලම එකෙන් දෙකෙන් තුනෙන් පේනවා ආස්වාසය කියන එක ගෙවෙන සුළු ධර්මයක් කියලා තරහ කියන එක ගෙවෙන සුළු ධර්මයක් රාගය කියන්නේ ගෙවෙන සුළු ධර්මයක්. දාන කුසලයේ කියන්නේ ගෙවෙන සුළු ධර්මයක්. සීල කුසලයේ කියන්නේ ගෙවෙන සුළු ධර්මයක්. සුබේ කියන්නේ ගෙවෙන සුළු ධර්මයක්. ඉතින් ආනික තේරුම් ගත්තට පස්සේ ආතර ඉස්සර තරම් මේකට උරදී ලයිදී කටයුතු කරගන්න බැරි මොටිවේෂන් එක නැතිලා යනවා. එළවම ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තමයි සරුවචනාංශය සඳහන් කරන්නේ සද්ධා ජාත උපසංකමති. ශ්‍රද්ධාව තියෙනවා එළඹෙනවා අපි දේවල් වලට. අරකේ ශ්‍රද්ධාව මොට වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් බින් කරන්න ඕනේ නැහැ කරබබින ඇති මේකම පීරිගාපන් මේකම වඩපන් කියලා ඒ උදයබ්බේ ඥානේ බලව උදයබ්බේ ඥානයක් බවට. ඒ කියන්නේ එනවා දකින්න ඉස්සෙල්ලා නැති වෙනවා. එනවා දකින්න ඉස්සෙල්ලා නැති වෙනවා කියන එක සාමාන්‍යයෙන් පෙන්වන්න පුළුවන් අපි වේගෙන් කරකෙන වේගෙන් කැරකෙන වීල් එකක රවුමක අපි රූපයක් ඇඳලා ඒ රූපේ කාටුන් සිත්තයක් ඇඳලා ඒ රවුම කැරකෙන්න ඇදුවොත් ටික වෙලා කරනද ඒක නිකන් සුදු පාට වෙලා නැතිලා යනවා. අපි බුදුරැස් කරකවනකොට වර්ණ චක්‍ර ලීල පීත ලෝහිත ඕදා චක්‍රය අරගෙන ඒක යම් සෙමීට කැරෙනකොට බුදුරැස් වීදෙනවා. හයියෙන් කැරගෙනකොට මේක මත ගෑවිලා සුදු පාට වෙලා යනවා. මේ සුදු ආලේක තුල වර්ණ 6ක් 7ක් තියෙනවා කියලා අයිසෙක් නිව්ටන් දැක්කේ ඒ වර්ණ විශ්ලේෂණය හරහා. අපි උද්දස් මාලාව හයියෙන් කරගෙනට ඒක මුකුත් ගන්න දෙයක් සුදු පාටයි. හිමීර කරගෙනකොට ඒක පේන රැස් වීදෙන ගතිය. මේ ෆෑන් එක හයියෙන් කරගුණොත් තතු පේන්නේ නැහැ. ෆෑන් එක හිමීට කරගෙනකොට තතු පේනවා. ওই තට්ටේ තින්ත පාරක් ඇන්දොත් එහෙම ඒ කැරකෙනකොට ඒ රැස් වී දෙන්න වගේ පේනවා. හයියෙන් කැරකුණොත් පේන්නේ නැහැ. ඒ නිසා අර උද්‍යප්පේ ඥානයේදී පේන සතහන් සංඥා සංස්කාර වේදනා ඔක්කොම සුන්නද්දූලි වෙලා යනවා. උදේ බල උදේ බලව උදයබ්බේට යනකොට එතකොට කොයි දේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන දේවල් වෙන් වෙලා පේන්නේ හිමීට බලනකොට නැත්නම් සතිය වෙල්ල නැතිකොට සතිය බල කැවිලා නැතිකොට හොඳට සතිය වැඩනකොට මේ සීරම බලුවමනයක් විතරයි ඒ බලුවමනෙන් තමයි අපි මේක රූපයක් කියලා නමක් දානවා බැලුවාම රූපයක් තමයි එතකොට ඒක රූපයක් සද්දයක් වෙන්නේ නැහැ ඉතින් සද්දයක් කියලා බැලුවොත් ඒක රූපයක් වෙන්නේ නැහැ. ඉතින් මේ එළියට මතුවෙන මේ වේග ධාරාව එමත් මේ භවය අපි එක එක නංවනන් දාගෙන පොඩි උන් වැලි කෙලි වැලි හෙලම්පත් කරනවා වගේ පිළි කෙලි කිරිගේ ඉන්නවා. ඒත් බලනකොට මේ එකම දේ තමයි එක මැටි පිටෙන් තමයි කලේ යඹන්නේ කුරුලෙත්තු හදන්නේ මැටි පහන හදන්නේ නම් කරාට පස්සේ නමක් තිබුණාට මැට්ටට නමක් නැහැ. මැටි අපිට වෙලා තියෙන්නේ මැත්ත කියාන ඉන්න බෑ අඹනවා. ඒ තමයි සංස්කාර කියලා කියන්නේ. ඒක වෙනස් කරනවා. එචි අර බලෝදය බෙන් ගියාට පස්සේ ඔක වෙනස් කරලා මොනවත් නැහැ ඔගේ කිව්වත් වෙනස් නොකර ඔගේ මොනවත් නැහැ කියලා කිව්වත් එකයි. ඒක නිසා නිකන් හිතට කරදර ගන්න එපා. මේ ලෝකේ හදන්න බෑ. කාටවත් මේක අවබෝධ කරලා දෙන්න බෑ. මොකද හැම කෙනාම ප්‍රශ්න දිහා බලන්නේ මම ආයනේ. මම ආයනේ කියන්නේත් මම කියන එකත් ওই වගේම මේ මොකක්වත් නැති දෙයකින් හටගන්න දෙයක්. එයා ඊට පස්සේ බලය තහවුරු කර ගැනීම සඳහා විරූප වේදනා සංඥා සංකාර කියලා බලමුළු පහක්. බල සීනාංග පහක් හදාගන්න. ඊට පස්සේ ආහාර ලබා ගැනීම සඳහා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා පොහසත් කියලා හිතනවා. ඒ තමයි පොහසත්කම කියලා. ඒක කක්කාවක් නෙදීනේ. ඉතින් යම් වෙලාවක කෙනෙක් අර කියන අශීරු අවස්ථාවල් පැනලා මම යට උල්පන්දම් දෙන්නේ නැතුව මමයට උඩගිනි දෙන්නේ නැතුව සක්කාය දිට්ඨිය පෝෂණය කරන්නේ නැතුව ඉදිරියට යන්න නම් මොන්න තරම් මිච්ඡා දිට්ඨියක් මොන්න තරම් වංචනික ධර්මයක් මොන තරම් ෂට ධර්මයක් මොන තරම් මායාවී ධර්මයක් හරහ යන්න ඕනද කියලා බලන්නකෝ කාටවත් මේක අපි වෙනින් කරලා දෙන්න බෑනේ අපි ඒ තරම් ඒ ෂට ධර්ම වලට මායාවී ධර්ම වලට වංචනික ධර්ම වලට ආසයි. ඒ කියනවා මේ නිවන පැත්ත තිබිච්චයි මගේ මොඩකම් මට හොඳයි. මම මට මම ඉන්න ඕන මොනකට. නිවන් දකින්නත් මම ඉන්න ඕන. කියලා මේ මමයා පෝෂණය කරන සමාජයක් නෙමේ ශිෂ්ටාචාරය කියන්නේ. ගම කියන්නේ නගරය කියන්නේ නියංගම කියලා කියන්නේ රාජධානිය කියලා කියන්නේ මේ මමයා පෝෂණය කරන තැන ඒක නෙමෙයි අධ්‍යාපන මධ්‍යස්ථාන වල ඉච්ඡරම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තියෙන්නේ එච්චර මේ මිනිස්සු මරා කොටා ගන්නෙ. කැලේකට ගියාට පස්සේ කැලේකට ගියාට පස්සේ අපි ගස් හදනව නෙවෙයිනේ, ගංගාවල් ගලවනව නෙවෙයිනේ, කුරුල්ලෝ නාද කරනව නෙවෙයිනේ, රිලව් පන්නනව නෙවෙයිනේ. වෙන දෙයි. <clears throat> මම හිටියයි කියලා උණ්ඩ ගන්නකොත් නෑ. උන් හිටියයි කියලා මට ගන්නකොත් නෑ. කැස්සත් එකයි, වැස්සත් එකයි, මැස්සත් එකයි. භාවනා කරගෙන යන්න පුළුවන්. උකට භාවනා කියලා කියන්නත් බෑ. ඒතර මෙනෙහි කිරීමකුත් නෑ. අරමුණුත් නැහැ නිමිත්ත අනිමිත්ත වෙලා පණිදි කියලා කියන්නේ උපදී උපාදානා චේතසා අදිත්‍යානාබිනිවේසානුසයා කියන ඒවා ඔක්කොම කක්ක බව තේරෙනවා මේ අබිනිවේෂතිය අපණිහිත ප්‍රණීතියක් නැහැ මම මේ භාවනා කරන්නේ අසවල් දෙය කියන්නේ විතරක් නෙවෙයි මොකද කරන මිනිහ බොරුව බව තේරෙනවනේ මමයා කියන්නේ බොරුව බව තේරෙනවනේ ඒසොට මේ මම ඇත්තේ කියලා ඔන්න වෙලාවක දෙයක් වෙනවා. ඊට පස්සේ නෑ නෑ මම හරි ජීවුනේ දැන් නැත්තේ කියන එක වඩ පේනවා කියලා බුදුරජාණන් සඳහන් කරනවා. ඇත්තේ කිව්වත් මඤ්ඤණාවකි. නැත්තේ කිව්වත් මඤ්ඤණාවකි. වෙමි කිව්වත් මඤ්ඤණාවක්. මම වෙමි කිව්වත් මඤ්ඤණාවක්. රූපේ කිව්වත් මඤ්ඤණාවක්. අරූපේ කිව්වත් මඤ්ඤණාවක්. නීව සංඥා නාසඤ්ඤා කිව්වත් මඤ්ඤණාවක්. මේ මඤ්ඤණා ලෝකෙක තමයි අපි ගනුදෙනු කරන්නේ. ඉතින් කොහෙද පණිවිඩයක් කියන්නේ? කොහෙද sannivedanayak වෙන්නේ? ඔක්කොමලා කතා කරන්නේ තමන්ගේ සබම් බුබුල ඇතුළේ ඉඳගන්නේ. තමන්ගේ සංස්කාර සංඥා ඇතුළේ ඉඳගන්නේ. ඉතින් අනිත් එක්ක වෙන සංඥාවකනේ ඉන්නේ. ඒ නිසා ගණදෙනෝ වෙන්නේ නැහැ. කියන්නේ sannivedanaye වෙන්නේ නැහැ. මේ ලෝකේ නිකම් බොරු කතා ඉව මේ අද තමයි sannivedanaye වැඩිම ලෝකේ. අද මේ IT ටෙක්නොලොජි එකයි මොනවාද නැත්තම් මේ සෙල්ෆෝන් එකයි ඔක්කොම යනවා. පිස්සෙක් අතට හම්බෙච්ච දැලිපියක් නෙමෙයි. වඳුරෙක් අතර දැලිපියක් හම්බෙච්චා කොහොමද කියලා හිතන්නේ. එක්ක වඳුර හදාගත්තා නම් දැලිපිය ඕන දෙයක් කරගත්තා. මේ වඳුර හදන්නේ නැතුනේ දැලිපියක් තියෙන අද පොඩි එකට සෙල්ලයක් හම්බෙච්චා මොකද වෙන්නේ කියලා බලන්නකො. පොඩි කෙල්ලෙක් අතර මේ ටැබ් එකක් හම්බෙච්චා මොකද කරන්නේ කියලා. අම්මා ඕනේ කුණු හරපයක් කරනකම් බබා රාම කොල්ලා තිබ්බා වගේ තියෙතයි. ඒකනේ අපි කරන්නේ. ඉතින් ඊට පස්සේ අම්මා දැනගත්තොත් මේක බලන හරියක් බලන්නේ නොකෑමන දහබඳුරා පට්ටබඳුර දේවල් කියලා ගත්තොත් එහෙම මේක. කෙලින්ම අම්මගේ අහනොත් "ඕ මගේ අම්මද" කියලා. ඕක මට දීපිය. මන්ට උඹ ඕනේ නැහැ මට ඕක දීපන්. මට දරුවෝ නැහැ මම මේ හිතලා හිතලා කියන්නේ. උගල දන්නවා. සෙල්ෆෝන් එක බබා හම්බෙනකොට හම්බෙච්ච එකක් නෙවෙයි ඕගොල්ලෝ දීප එකක්. දීචියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. අද රජේ කරන්නේත් ඔච්චරයි. ওই දිනුවේ සම්මත මිනිස්සුත් අපිට දෙන ওই ලනුවමයි, සල්ලි කියලා දෙන්නෙත් ওই ලනුවමයි, නම්බුඩාම කියලා දෙන්නෙත් ওই නම්බු නම් ලනුවමයි ලාභ සත්කාර සම්මාන සිලෝ කියලා අපිට මේ කාඩ්බෝඩ් ඔටුනු බලන් දන්නේ ඔය ලනුවම තමයි. එතකොට මේ භංග ඥානෙට නැත්නම් බලව උද්‍යප්පේට ගියාට පස්සේ එයාට පේන යමක් හටගන්න ඉස්සෙල් විපරිණාම වෙලා ඉවරයි. එතෙන් හතු බිම්මලක් අපි නයි හත්තක් කියන්නේ පොළවෙන් උඩට එනකොටම ඒ උඩ පස්කඳුවක් අරගෙනම තමයි එන්නේ. මරණයට පස්සේ එතෙන්ද නෑ. ඒක පොතේ අපි සඳහන් වෙනවා. නයි හත්ත උඩට එනකොටම ඔළුව උඩ පස්කඳුවක් අරගෙන තමයි එන්නේ. උපදින හැම එකාම මරණ සාතිකේ අරගෙන ඉන්නේ. ඔය හටගන්න හැම කෙලෙසයක්ම නැති වෙනවා. ඔය කරන හැම පිනක්ම නැති වෙනවා. ඔය කියන සුභ අසුභ, දිග කොට, හරි වැරදි, රුචි අරුචි සීරම නැති වෙනවා. මොකද මේ හිතාගත්ත දේවල්නේ. එහෙම දේවල් ලෝකේ නැහැ. ඒක වෙනකොට එයාට පේන්නේ ඒ බලව උද්‍යප්පයට යන භංගය. මේකේ තියෙන විනාශයක්. අන්නේ විනාශය තුල තමයි අපි මේ නටන්න හදන්නේ. මේකට ශෝකාන්ත දර්ශන, දුක්ඛාන්ත දර්ශන, සුභ අසුභ, අනුන්තුලන් සුභ අසුභං කියලා පටන් අරගන්නේ මේ කම්පන චංචල වෙන දේ තුල භ්‍රමණ හිතකින් හිතා ගන්නවා මේක තමයි උනේ කියලා. භ්‍රමණ හිතකින් කියාට ඕන දේ හිතාගත හැකියි. බීපු මිනිස්සු නෙවෙයි මේ කතා කරන්නේ. කුඩු ගහපු මිනිස්සු නෙවෙයි මේ කතා කරන්නේ. කැසිනෝ ගහන මිනිස්සු නෙවෙයි මේ කතා කරන්නේ. මදේට ප්‍රමාදයට ලක් වෙච්ච සාමාන්‍ය ජනතාව. ඒ මිනිස්සු තුල පවා මේක තේරුම් ගන්න අඩු ගන්න සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් තේරුම් ගන්න පුළුවන් සුළු පිරිසක් ඉන්නවා. තනුකෙත්ත විජානති. සකුන්තෝව ජලන්ත දලන්තානම් කියලා දැලක් විසිකරුවට පස්සේ කුරුල් රෑනකට එකෙක් දෙනෙක් පැනලා යනවා. අනික් මෝඩ රැළම අහුවෙනවා. මොකද බැද්ද දැලවිසි කරන්නේම සෙල්ලමට නෙවෙයිනේ. ඒත් එකෙක් දෙන්නේ පයින්. අනේ පයින් කීප දෙනෙක් ඉන්නවා. උන් සමාජ විරෝධී, උන් විප්ලවකාරී, උන් කවුරුත් කියන දෙයක් අහන්නේ එයාට විතරක් මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන මේ ලෝකේ භ්‍රමණ හිතින් මොන සැලසුමක්වත් ගහන්න එපා. මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දැකපන් කියනකොට එයාට පේන්නේ මේක විනාශේ විතරමයි. ඒක ඔය ත්‍රිමූර්තිය කියලා කියනවනේ Hindu ආගමේ ප්‍රඥා මූර්තිය, ඊශ්වර ඊශ්වර විෂ්ණු කියලා. බ්‍රහ්ම කියලා කියන්නේ ඇති කරනවා ඊශ්වර පවත්වන විෂ්ණු කියලා විෂ්ණු පවත්වන ඊශ්වර කියලා විනාශ කරනවා. විනාශයම තමයි. ඊශ්වරට හරි බයයි මිනිස්සු. ඒ වගේම මේ සාරතුස්ව ඇති කරපු ආගමන කියන්නේ මේ ඒ කට්ටිය අදහන්නේ මේ ග්‍රහයා ඌට කියන්නේ මේ පෘථිවියේ හැවණැල්ල එයා ෂේප් කරගෙන තමයි හැම වෙලාවෙම දුර්ගානන්ද කියලා දුර්ගිය අදහනවා, කාළි අම්මා කියලා නපුරා අදහනවා. මේ නපුරු පැත්ත අදහනවා ඒගොල්ලෝ. මොකද දන්නවා ඒක ෂේප් කරගෙන ඉන්න ඕනේ කියලා. හරියට කියනවනම් රජ කෙනෙක් හැමදාම ලෝකේ ඉන්න ඒ රජ්‍යයේ ඉන්න භයානකව හොරා හැමදාම රාජසන්දා රැයට ගෙන්න ගන්නවා. ප්‍රධාන වෛශ්‍යාව රජුරුගාවට එන්න ඕනේ. ඒ දෙන්න නැතුව රජකම් කරන්න බෑ. ඉතින් අපි කිව්වට මේ ධාර්මික ධර්මිෂ්ඨ රාජ්‍යයක් කියලා. ඒ රාජ්‍යුරොත් එක්ක මේ කණප්පේ කකුල් තුන තමයි බයහනක මදාවි හොරත් මම් පහරන හොරත් වෛශ්‍යාවත්. ඉතින් කවුරු හරි හිතන්නකෝ දවල් වලේ රාජ්‍යවංගේ රාජසභාවට ගිහිල්ලා කිව්වොත් මේ විශාල භයානක හොරෙක් ඉන්නවා මේ මෙහෙමයි මෙහෙමයි කියලා ඔත්තුවක් දුන්නොත් එහෙම රාජ්‍යුර හැන්දෑවට ආපගෙන උඹගෙන ඔත්තුවක් ආවා පරිස්සම් වෙලා හිටපන් කියලා. ඒතර හොරා මොකද කරන්නේ? ඔත්තුව දීපේ කරන්නේ නැති කරනවා. එතන ප්‍රධාන වෛශ්‍යාවට විරුද්ධව රාජ්‍යුරන්ට යනවා පණිවිඩයක්. අජුර මේ ගෑනිට එක බුදියන් හින්දා මම මේ වැඩේ පණිවිඩ වෙන්නේ. අර ගෑනිට කියනවා ඔබ ගැන මෙහෙම ඔත්තුවක් ඇවිල්ලා දෙනවා. ඉතින් ගෑනි මොකද කරන්නේ? ඒ රාජ්‍යයක් මේ තියෙන්නේ. ඔය රාජ්‍ය තන්ත්‍රය කරන්න බෑ ඔය කුණු හර්ප දෙක නැතුව. ඒ වගේම ඕනම ආගමක ඒ විනාශයේ පැත්ත හැම ආගමක උලුප්පල දක්වා තියෙනවා. සර්වඥාන්සික පෙන්වන්නේ ඥානයක් විදියට භංග ඥානෙ බිඳී යෑම. ඒක මහා කාලකන්ණි. මහාම මහ මුස්පේන්තුයි. හැබැයි විපස්සනාවේ ඉහළම දේ. අනේ භංග ඥානෙ ඇති වුණාට පස්සේ බහිතුපට්ඨාන ඥානය පහළ වෙන යකු හැංගෙන්න තැනක් නැහෙනේ. රෑත් ඕක තමයි දවලුත් ඒක තමයි සතියෙත් ඒක තමයි සතිය නැතත් ඒක තමයි ආස්වාසෙත් ඒක තමයි නාසාති දැක්කේ නැතත් එච්චර තමයි කියලා නිකන් බිම්බෝම්බයක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ. තව පොඩ්ඩකින් මේක උපුරනවා කියලා මහා බයක් ඇති වෙන්න බයට තමයි සර්වඥාන්සේ කෙලස් කියලා කියන්නේ. ඒ බහිතුපට්ඨාන ඥාණයෙන් පස්සේ මිදෙන්න ආශාවක් ඇති වෙන යකෝ මේකේ මේ මොනවද මම මෙතෙක් කල් හෙව්වේ කියලා මේ මුංචිතු කම්මේතා ඥාණය කියලා ගැරණියගේ කටට අහුවෙච්ච ගෙම්බා කෑ ගහනවනේ අත්තෑරපන් අත්තෑරපන් ගැඹු ගන්න ඇවිල්ලා තියෙනවා ඌ කෑ ගහනේම ගෙම්බට කතා කරගෙන අත්තෑරපන් අත්තෑරපන් කියලා බැරි වෙන කියනවා මනාපය මනාපය මනාවයක් කියනවා. ඒ ඉතින් අර බොක්කට ගියාට පස්සේ මම දැකලා තියෙනවා මීයා ගිරින හැටි. අන්න ඒ වගේ සංසාරේ අහුවෙලා තියෙන අහුවිල්ල මේ අම්මට අහුවෙච්ච අහුවිල්ල තාත්තට අහුවෙච්ච අහුවිල්ල වස්තුවට අහුවෙච්ච අහුවිල්ල නිත්‍ය භාවයට අහුවෙච්ච අහුවිල්ල ආද සත්කාර සම්මාන සිලෝකවලට අහුවෙච්ච ඇති මංගල කරුණවලට අහුවෙච්ච ඇති ආමංගල්‍ය වෙච්ච ඇති විනාශ වෙච්ච ඇති බලනකොට ගැළවීමක් නැහැ ඒ මුංචිතුගම්මේ දා ඥාණය ආවට පස්සේ යාට නිබ්බිදා ඥානයක් පහළ වෙනවා මේ මේ බයත් ගණන් ගන්න එපා මේ සුබ නිමිති මේ මංගල කරුණු මේ හොඳ නරකකත් බය ගණන් ගන්න එපයි කියලා මේවා පිළිබඳව නිකන් දුරස්ත භාවයක් හිරිවැටිච්ච ගතියක්. එයා මොකද්ද කියන්නේ? ඇඟ නිකන් හිත නිකන් හිත නිකන් හිරිවැටිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මවලසන අදාළ වෙන්නේ. එතෙන්ද එනකන් ඒව එච්චරම මේ අන්ති දැක්කට ඒ දැකලා නෙවෙයි. ඒ කියන්නේ ද්වේෂයෙන් දැකලා තියෙන නදකින් කියන අදහසෙන්. මේකෙන් දැපස්සේ පටිසංකා ඥාන කියලා විශාලම භාවනාවක් සිද්ධ වෙනවා මේ බලන දේවල් එක ගනුදෙනුව තියෙනවා. හැබැයි වැඩි විශ්වාසයක් නැහැ. තමයි දැන් ඥාන තියෙනවනේ ඒක ගැනත් විශ්වාසයක් නැහැ. තමන්ගේ ශ්‍රද්ධාව තියෙනවනේ ඒක විශ්වාසිකුත් නැහැ. තමන්ගේ වීර්යය තියෙනවනේ ඒක විශ්වාසයක් නැහැ. මොකද වීර්යය තියෙන කොයි කෙනා නිින්ද වැටෙනවා. සතිය තියෙනවානේ. ඒකත් තියෙන වෙලාව තියෙන බව දන්නවා නැති වෙලාව නැති බව දන්නවා තියෙනවා කියලා සන්තෝෂයක්වත් නැතුණයි කියලා කනගාටුකුත් නැහැ. ගොඩෙනකොට වර්ධින තැන තමයි සමාධිය තියුණ වෙනකොටත් දන්නවා නැති කොටත් දන්නවා. එයා මේ සමාධිය නැතිවීම දුර්භාග්‍යයක් සමාධිය ඇතිවීම මංගල කාරණාවක් කියන මෝඩකමට අහුවෙන්නේ නැහැ. අද මුළු භාවනා ලෝකෙ මේකට අහුවෙලා තියෙන්නේ. භවනා ලෝකේ මේ සමාධිය කියන සූස්තිය කියලා අපි කියන්නේ ආතල්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් කියනවා සෝබනේට මට 70 ගණන් වල මට කියලා දුන්න පටන් ගන්න ගන්නකොට මේ සතිය වඩනවා නම් කරුණාකර ඔය සූස්තියට අහුවෙන්න එපා. ඒක මම කියන්නේ ලේසියට හම්බෙන එකක් කියලා නෙවෙයි අමාරුයි. අමාරු වුණත් එන්නකොටම දැනගනින් ඔය ලණුවක් ඊට පස්සේ විපස්සනාව කියලා එකක් තියෙනවානේ. ඒක හරියට එකයි වැරදුනත් එකයි. විපස්සනාේ වර්ධිනවා කියලා එකක් නැහැ. මොකද වර්ධින හැම වෙලාවෙම දන්නවා ඔක්ක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ ඔක අනිච්චං ඔක දුක්ඛං උඹට දැන් ඕක දරා ගන්න බැරි නම් උඹ යෝගාවචරෙද්ද උඹට උඹට තපස තේරෙනවද උඹට මේ මේ මහානකම තියනවද කියන්නේ තමන්මයි කණ්ණාඩියෙන් පේන්නේ ඒ කියන්නේ පටිසංඛා ඥාන. සංඛා කියලා කියන්නේ ගිනීම් වලට. අපි මේ ලෝකේ පවත්තන්නේ ගිනීම් වලින්නේ මම හොඳ කෙනෙක් වශයෙන් ගණන් ගන්නවා අර නරක කෙනෙක් වශයෙන් ගණන් ගන්නවා මේක හොඳයි කියලා ගණන් ගන්නවා ගණන් ගන්නවා කියන වචනේ තියෙන්නේ. මේ සංඛා කියන වචෙන්ට අර්ථකථනය දුන්නේ කටුකුරුන් දේශාංශය තමයි. අටවචාන් මාංශලා ගොඩක් අර්ථ දීලා තිබුණා. සංඛ පටිසංඛා ඥාන මේ සංඥා නිදානානි පపంచ සංඛා. සංඥාව මුල් කරගෙන තමයි මේ ප්‍රපංච ගණන් ගත යුතු මට්ටමට එන්නේ. සංඥා නැත්තම් ප්‍රපංච ගණන් ගන්න දෙයක් නැහැ. අපි මේ ඇති වෙන හිතවිලි, ඇති වෙන සාද්ද, ඇති වෙන වේදනා, ආනාපාන ගණන් ගත්තොත් කෙලස් වෙන්නේ ඉඳ තියෙනවා. ඒ ගණන් ගත්ත කෙනෙක්ලා බලපෑ ඉවරනකම් බලපෑ. ආනාපානෙක් බල බලපෑ ඉවරනකම් බලපෑ. රාගෙදියා බලපෑ ඉවරනකම් බලපෑ. ඉවර වෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ද්වේෂෙදියා බලපෑ ඉවරනකම් බලපෑ. එතන ආසාව සද්ධාව ඇති වුණානේ ඉවරනකම් බලපෑ. වීර්ය ආවනේ නිින්ද යනකම් බලපන්. සතිය ආවනේ සතිය වෙනකම් බලපන්. ඒ ಗುಣ අගුණ මොකුත් නැහැ. ආනේ ගිනීම් කියන ශේෂ්ත්‍රය, පොත් ලැබීම් කියන ශේෂ්ත්‍රය අතහැරලා යනවා. කියන්නේ ඔය අපේ කේමනන්ද සාංශේ පොඩි කඩයක් කරපු මිනිස්සෙක්. පැවිදි වෙන්න අවුරුදු 10ක් 15ක් උත්සාහ කරලා බැලලත් නැහැ. අවුරුදු 49 දී විශාල තොගයක් මිනිස්සු ණයට බඩු අරගෙන කඩේ දාලා ඉන්න ඕනේ. දාලා එනකොට දෙන නෑයට මෙච්චර මෙච්චර බඩු ණය පොත තියෙනවනේ. ණය පොත දීලාව තරමනුසය කෙලෙස් උපදව ගන්න නිසා පැවිදි ඉඳාසි කඩේ දාලා ණය පොත ගඟට විසිකලා තමයි වෙලා තියෙන්නේ. පොඩි කඩයක් කරන මිනිස්සෙක් ඒක දිනු කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? පණ්ඩිතසාරි කියනවා මේ නම පැවිදි වෙනකොට ණය පොත ගඟට දාලා තමයි ආවේ. ඒ වගේ අර මුංචිතු ගණන් ගැනීම පොත් ලැබීම් කරලා පොත විසිකලා දානවා. ඊට පස්සේ අගක් මුලක් හොයන්න බෑනේ. එතෙන්ට යනකොට තමයි යාට පේන්න පටන් ගන්න ආශ්වාසයේ ඔය සුබ ගතියක් හෝ මරණ සංඥාවක් කියන එක අහන්න දෙයක් නැහැ. බලාපොරොත්තු තියන්නත් එපා. මේක අනිත්‍යයි. කියන්නේ නිත්‍ය ප්‍රතිපක්ඛයි. ස්ථිර භාවයක් නෑ. කොච්චර හිර කරලා අල්ලගෙන ඉන්න ඔබ යන්න හුස්ම කියන එක හිතින් නෑ. ඉන්නේ ඉන්නේ වෙහෙසයි. නිසා ඒක අනිච්ඡං කියන එක වැටහෙන්නේ අර පටිසංඛා ඥාන වලට ගියාට පස්සේ. ඒතර මේ යමක් මෙච්චර කල් නිට්ටයයි කියලා හිතාන හිටියකොට ඒක අනිත්‍යයි කියලා තේරෙන පුදුමාකාර දුකක් නේ ඇති වෙන්නේ. ඒක පණ්ඩිත ස්වාමීන් කියන්නේ බුරුමේ අපි බොහෝම ආශාවෙන් විශාල ගාණක් දීලා මණිකක් අරගෙන බඩතුලේ සංගවාගෙන තියානිනු. මේක වට්ටම් මණිකක් කියලා. හදිසියක් වෙච්ච වෙලාවක අපි ගිහිල්ලා කාට හරි කියනවා මෙන්න මේ මැණික තියාන්නේ නැහැ අමලියක් තියලා මෙච්චර ගාණක් දෙන්න කියලා. අර මනුස්සයා බල්ලා කියනවා අනේ තමුසෙට පිස්සු දෝයි මේක වීදුරු කෑල්ලක්. මේක මැණිකක් නෙවෙයි. ඉතින් අර මනුස්සයාට වෙච්ච අමලියට හපන්නේ මම මෙච්චර ගාණක් දීලා මෙච්චර බඩතුලේ සංගවන හිටපු දේ මැණිකක් නෙවෙයි ඒක වීදුරු කෑල්ලක්. රත්තරන් නෙවෙයි ඒක රෝල් ගෝල්ඩ්. රකින්න අපි දන්නවනම් ඔච්චර කල් හංගගෙන තියෙනකොටම මේක මේ ප්ලාස්ටික් කෑල්ල මේක ඇවිල්ලා වීදුරු කෑල්ල මේක ඇවිල්ලා රෝල් ගෝල් කියලා අනී අපි වගේ තකතිරු මරි යම්මන මෝඩ જાතියක් නැහැ අපිට මේ විකුණන්න හදන හැමදේම ඔයන රෝල් ගෝල්ඩ් ඉතින් සියල්ල රත්තරන් නෙවෙයි. එතකොට අර පේනවාට නිට්ටයයි කියලා වස්තුවකට තියා හිටපු මේ දේ, සුරයක් වගේ තියා හිටපු දේ අනිත්‍යයි මේක හිතපු දෙය නෙවෙයි හුද්ද අභාවතා වෙන දෙයක් බවට පත් වෙනවා. අර මනුස්සයා උරගාලා කියන මේක රත්තරන් නෙවෙයි කියලා. එතකොට ඇති වෙන දුක වෙච්ච යමලිය අපං මෙතෙක්ල් කරන ගිය තකතිරුකම ඕක මරණ මොහොතේදී තේරුණොත් කොහේ යයිද? තේරෙනවමයි ඒක තේරෙන්න භාවනා කරන්න ඕනේ නැහැ. දැන් දරුවෝ හදලා මම දෙනකොටත් වාහනේ වෙන්න පෙන්න ආවා. අපේ ආමුකෙනෙක් ගිහිල්ලා මාසවල් තැන මේ මහලු නිවාසයකට ගිහිල්ලා අනේ ලස්සන අම්මලා 18 දෙනෙකුට සතිය උගන්ලා තිනෝ දරුවෝ කී දෙනෙක් හදන්නද ඔය අම්මා දැන් අද කොහෙද මහලු නිවාසේ ඒත් වටිනවා සතිපාසල තිබ්බ නිසා නැත්තම් සදා කාලික ද්වේෂයෙන් මැරෙන්නේ අනේ මොන්ට තනින්නේ කිරි දුන්නේ ඇති දේ සියල්ලම දුන්නනේ දැන් බලන්නකො නම්බුකාර විදිහට ගිහිල්ලා මහලු නිවාසයක නතර කරලා ඔන්න මාතා පිතු උපට්ඨානම් පුත්‍ර දාරස සංඝෝ මංගල කාරණාව. ඔක්කොටම ওই ටික තමයි වෙන්නේ. ඔක්කොටම ওই ටික තමයි වෙන්නේ. මං කියන්නේ දරුවා හදන්න එපයි කියන්නේ දරුවා කපලා මස් කරන්න කියන්නේ උන්න දෙන්න අවශ්‍යතාවෙත් මං කියන්නේ ප්‍රයෝජනෙ සලකලා. නිකන් මේ දරුවන්ගෙන් පුම්බන්න යන්න එපා. ඒතකොට දරුවෝ ගහන. එහෙම කරන්න බෑ. අම්මගේ තාත්තගේ කාම නිසානේ දරුවා ඇතුලේ දරුවගෙන අතුරුපලයක් නෙයි. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ unwanted children. දරුවෝ නෙමෙයිනේ කාමසේවණේ කරන්නේ. ඊට පස්සේ මූණේ ඇහි තියාන ඉබ ඉබ අනිමගේ රත්තරන් පුතේ කියපුවාම අත අම්මා නම් ඉබෙන එක වටිනවා තාත්තා ඉබල බලනකොට තාත්තා වෙන කෙනෙක්. ඔන්න එදාට තමයි තේරෙන්නේ දැන් මේ අතර hina පහල වෙනවා අම්මට පහල වෙන hinaව. දීක මුළු හැම ආගම් ප්‍රතකම සඳහන් වෙන බැරණිම විහිළුව මේ. ලෝකේ තියෙන. තිබුණාට කමන්නේ නැහැ. ඕවා ඔය මේ අතුරුඵල මේ අපිට හම්බෙලා තියෙන්නේ. කියලා මේ අනිත්‍ය දුක්ඛ සංඥාව. අපි මේ නිට්ටයයි කියලා හිතන දේ අමලියකදී කරදරයකදී අනිත්‍යයි. මේක බොරුවක්. මේක රැවටිල්ලක් කියලා තේරුණා නම් ඒ මනුස්සයාට ඇති වෙන දේ පිළිබඳ බුදුරජාණන්සේ සඳහන් කරනවා අන්ධ මිනිසෙක් ඉන්නවා. ඒ මනුස්සයා අඳගෙන ඉන්න දේ මනුස්සයට පේන්නේ නැහැ. මිනිස්සෙක් කතා කරලා කියනවා උඹ මිනිස්සු දකින්නට උඹ අප්පිරිය කරන මොකද හරි වැහැරෙල්ලක් මේ වැහැරිච්ච රිද්දක් ඇඳගෙන ඉන්නේ ඔක කුණු ගෑවිලා තියෙන්නේ කියලා ජීමන්සර් කියනවා මට පේන්නේ නැහැ කියලා. කොර රෝසුවට අතගාලා බල්ලා කියනවා පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා මේක අර කියපු කතා පිළි අරගෙන හිඟවනට හම්බෙන සල්ලි ටිකක් අරගෙන මිනිස්සෙකුට සත්පුරුෂු කියලා කියනවා අනේ මට පිරිසුදු ඇඳුමක් දීපන් කියලා. අර මිනිස්සයා අරකම අරගෙන අර සල්ලි ටික අරගෙන ආයෙත් ඒකම දෙනවා. ඒක තමයි පංචිකාවත්තේ කාපුවල වෙන්නේ දැන්. පොඩ්ඩක් කාර්ක නැත කරලා යන්නකෝ කියලා ඒකෙම කැපාට් එක ගලවන වෙලේ එහා පැත්තෙන් බිලක් දාලා දෙනවා. ඌ ඌ අර කාර් එක පාක ඉන්න ටිකට කාර් එක ඒකෙම තියෙන කැලු උස්සනවා. දෙනවා. වල පංචිකාවත්තේ කාර් සාපුවක් දානවනම් පාර්ට්ස් ඕනේ නැහැ. උස්සන දෙන්නේ කියන වැඩේ කරනවා. ඕගොල්ලෝ ගිහිල්ලා <laughs> දොස්තරලාගෙන් කියලා උපරේෂන් අනම්මනම් කරගෙන එනවනේ. අන්තිමට දොස්තර වැරදිලා කතුර ඇතුලට දාලා මහලෙවන්නේ. ලනු කැලියා නම් මනම් දාලා වස්ස බලනකොට ඕන් අරෙන් මෙන් කිසිරි ගන්නකොට බලනකොට හදිසියට වැරදිලා පීය ඇතුලට දාලා මහලා. දැන් මෙලස් ටිකක් දැක් කොයි වගේ වෙලක් වෙලා තිබුණා ඌට වැරදිලා වකුවට දෙකම අරන් දාලා. නඩුව දානකොට ඌ රටින් ගිහිල්ලා. ඉතින් මේගොල්ලෝද අපිට මේ දයානුකම්පාව තියෙන වෙල්බීන් කරන්නේ ඒගොල්ලෝද අපිට? ඒගොල්ලෝද අපි මේ විශ්වාස කරන්නේ. නීතිඥයෝද අපි විශ්වාස කරන්නේ. දොස්තරලාද අපි විශ්වාස කරන්නේ. බැංකු මැනේජර්ලාද විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් මේ අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියන කට්ටියද හරියන්නේ නැහැ. ඒක නිසා මේ නිත්‍යයි කියලා අපිට අනිකාන්තෙම සැප දෙන්නම් කියලා බලාපොරොත්තු වෙන්නේ ඒජන්තවරු මාර්යාගේ ඒජන්තවරු. පුත්‍රජානනාතික හොඳටම දැනගෙනයි කියන්නේ එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ. චන්ද්‍ර මඩලු යට සුරංගනාවන් ගීත ගයනවලු පුතු නලවන්නට අනේ එපා පුතේ ඔය කතා අහන්න මමයි උඹට කිරිකර දුන්නේ මේ අනෙක් මිනිසු කියන බයිලා අහන්න එපා ඇහුවනම් ඒ තරමට ගෙවන්න වෙනවා ඒ වෙනුවට මේක දිහා නිත්‍යයි කියලා හිතාන දේවල් කවදාද අනිත්‍ය වෙන ඒකට එන දුක එහෙම නිත්‍යයිද කියන හිතන් හිතාන හිරුව නැති කෙනෙකුට එන්නේ නැහැ එන්නේ නැහැ ඔය රත්තරන් කියලා හිතාන බඩතුලේ සංගවන හිටපු මිනිස්සයර තමයි ඔක රෝල් බෝල් කිව්වට පස්සේ ඔක බොරු රත්තරන් කිව්වට පස්සේ දුකයිද? එහම හංගගෙන හිටියේ නැති මිනිස්සෙක් නම් හිඟන එක විතරනේ කරන්නේ. දැන් අපි මේ පින් කෙරුවාය, සාපත් ජීවිතයක් ගත කරාය, පව් කෙරුවාය, දුක්ෙන් දාය කියලා මේ කර තියාගෙන යන දුක ඒව මේ නිත්‍ය දේවල් නෙවෙයි. මේ අහක යන නිකන් සක්ක කැලි ටිකක්. ඒ ටික කරේ තියාගෙන මම අරයට වැඩිය වෙනස් මම සිල්වන්තයි මම දුසිල්වන්තයි මම අරක කෙරුවා මේක කෙරුවයි කියලා මෙව නිත්‍ය සාධක කරගෙන තේ ආගමක්ම වන්නේ බුදුජානකේ එහෙම දෙයකට ඉඩ තියලා නැහැ එහෙම නැත්නම් කියනවා නම් බුද්ධ පරිනිර්වාණයෙන් ලංකාව ඉතිහාසය ගත්තත් අවුරුදු 1500ක් විතර යනකම් ඔක්කොමලා මේක පාවිච්චි කරලා තියෙන නිවන් දකින්න. එහෙම නැත්නම් චෛත්‍ය හදන්නවක්වත්, රංගටවල් හදන්නවක්වත්, නැත්නම් මල් ලක්ෂේ බෝධි පූජා පවත්වන්නයි නෙවෙයි. ඒක මේ පස්සේ හදාගත්ත දේවල්. ඒ වුණත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අදත් කරතයි. අදත් අපි කරනවා. අදත් අපි සන්තෝසයි. අදත් අපි ජයග්‍රාහී. ආන මේක දැනගන්නකොට තියෙන මේ නිත්‍යයි කියලා හිතන්න පුසියලු අනිවාර්යයෙන්ම 80න් හෝ මේක අනිත්‍ය බව තේරෙනවා අනිත්‍ය වෙලාවේදී ඇති වෙන දුක නිත්‍යයි කියලා හිතාගත්ත තකතිරුකම අර මෝඩ මිනිස්සයා මේ මොකද්ද මේ අන්ධ මිනිස්සයා අර ජරා රෙද්දක් ඇඳගෙන යනකොට සත්පුරුෂයෙක් දැකලා එයා සල්ලි ගන්නෙත් නෑ හොර රෙද්දක් දෙන්නෙත් නෑ එයා ඇස් දෙක පාදලා දෙනවා ඇස් දෙක පාදපු දවසේ මනසට තේරෙයි අර මේක ජරා රෙද්දක් කිව්වා මෙයා හොඳ රෙද්දක් කිව්වා මගේ සල්ලි ගත්තා දෙන්න එක එකක්වත් ඇස් පෑදුවේ නෑ බුදුහාමර කියන්නේ ඇස් පාදන කෙනාට සල්ලක්ෂය කියලා කියන්නේ ඇස් වේදා කියලා කියන්නේ බුදුසසුනේ ඇහි සුද කපන වේදා අපි ඒකට රිදෙනවයි කියලා තමයි ඇහැ අඳුන් ගගා ධානයනවා. මේ ඔපරේෂන් කරන්න කියලා රිදෙනවනේ. ඉතින් ඒ නිසා මේ ඇහි අඳුන් නොලෝලා හිටියට බුදුජානනාංශයේ මේ කියන දේ තේරුම් ගන්න තමයි අනිච්චන් දුක්ඛන් අනත්තන් තේරුම් ගන්න අපේ මනසේ සෑහෙන චින්තාමේ වශයෙන් සහ භාවනාමේ වශයෙන් වර්ධනයක් වුණොත් එහෙම නැත්නම් පටිසංකා ඥාන වර්ගයන් බල විපස්සනා කියලා කියන්නේ. උනා නම් ආය කවුරුත් ඇවිල්ලා මේක අනිත්‍යයි කියලා කියන්න ඕන කමක් නැහැ. බලන හුස්ම ගෙවෙනවා. මේ බලට බඩ ගින්න ගෙවෙනවා. මේ බඩ පිරලා තියෙන එකක් ගෙවෙනවා. ඕක උගන්නන්න කවුරක්වත් ඕනේ මේක වහන්න කොච්චර අපේ ශිෂ්ටාචාරයේ මකනවාද කියලා බලන්න අපිව. යන්න එපා දෙන්නෙක් වෙන්න. දෙන්නෙක් වුණොත් දෙවෙන්න බොරුකාරයා. Taman තනි වෙන්න. ඒකෝ. ඒතර සක්කාය දිට්ඨිය ඇවිල්ලා වැඩකුත් නැහැ. අපිට අන්ධහර පාන කෙනෙක් නැහැ. වරදින්න කෙනෙකුත් නැහැ. අන්නේ ඒකී භාවය. එහෙම නැත්නම් ඒකෝදි භාවයේ ඒකොත් භාවය කියලා කියන එක හරමුණකට හිත යනවයි කියන එක අන්න ඒක සිද්ධ වෙනවා නම් මේ අපිට ලැබිලා තියෙන ටික නිවනමයි. අයිමින් හැර මොකක්වත් ලැබෙන්න ඕන කමන්නේ. මේ තකතිරුකම පේන්න පටන් ගන්නවා. ඒ තකතිරුකම පෙනීමටයි තමයි විද්‍යාව කියලා කියන්නේ. අපේ තියෙන තකතිරුකම, අපේ තියෙන මෝඩකම මේ මේ රෝල් ගෝල් අතේ තියන රත්තරන් රත්තරන් කියන්නේ ඉන්නවා. මේ ප්ලාස්ටික් කැලක් නැත්නම් බීදුරු කැලක් තියන්නේ මේක මැණික් කියලා කාටවත් දෙන්න නැතුව තියන්නේ. හරියි අමලයකට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා මේකට කියනවා අනිච්චය දුක්ඛ සංඥා අපිට කියනවා හෙටට කතා කරන්න දුක්ඛේ අනත්ත් සංඥා කියනක ඊට තියලා ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ඒ නිසා භාවනාවේදී මතුවෙන හැම දෙයක්ම බාර ගන්න කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා ඒක ඒ විදිහටම ඉදිරිපත් කරන්න ඒක මේ රකින්න නෙවෙයි වෙච්ච දේ මෙච්චරයි කියන එක ඉදිරිපත් කරන්න පුළුවන් නම් වැඩි කල් යන්නේ නැහැ අපි ළඟ තියෙන මේ පින්කන්දත් එක්ක මේක තේරුම් ගන්න. තටමලා වැඩක් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට අnderලා ඒ විදිහටම වාර්තා කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා සියලු දෙනාට ශරණ සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා